කේකනාත වදනම් බුජ රාජහංසං වේනෙයකෝ මුද විකාසන සීතරං සිංහ අද්ධින්දුකාරවරරූප විරාජමානං වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුම්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 si pun si hale chatasin sota mahadatha निम्बान रस दीपिका पूजिता नर तापि वन्दामि धातुयो ඒ උත්තම ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ හැම දෙනාටම සිතක් වේවා ශාන්තියක් වේවා සැනසෙල්ලක්ම වේවා